ආයිබුවන් සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම. ධම්ම හදය සාර කතිකාවත සාකච්ඡාමය වැඩසටහන් මාලාවේ සිකුරාදා දිනයට ඔබ වෙනුවෙන් අප ගෙනේන අභිධර්ම නිම්තර වැඩසටහන සමගයි ඔබ මේ එක්ව සිටින්නේ. අපි ලෝතර බුදු පියාණන් වහන්සේගේ 84000ක් වූ ශ්‍රී සද්ධර්මයේහි හරියඩක් නොයසේනම් 42000ක් ධර්මස්කන්ධය සමන්නාගත අභිධර්ම පිටකයේ කියන අමාරු අපහසු තේරුම් ගැනීමට තරමක් වෙහෙසිය යුතු කරුණු කාරණා ඊතා සරලව ඔබ වෙනුවෙන් විග්‍රහ කර දෙන අභිධර්ම පාඩමටයි දැන් ඔබේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ.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 ඒ අනුසාරයෙන් අපේ සාකච්ඡා කරමින් පැමිණියේ මේ විදර්ශනා මාර්ගය නැත්නම් විදර්ශනා භාවනාව පිළිබඳව. ඒතර විදර්ශනාව හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ලෝක පැවැත්ම තමයි මෙතන විදර්ශනාව හැටියට දේශනා කරන්නේ. එතකොට ඒ ලෝක తත්වය ලෝක පැවැත්ම තත්වාකාරයෙන් දැකීම පිණිස තමන් කරන වෑයම හඳුන්වනවා විදර්ශනා භාවනාව හැටියට. ඒතර විදර්ශනාව වඩන කෙනා නාම රූප ධර්ම පිළිබඳව සුවිශාරද අවබෝධයකින් යුක්ත විය යුතු කෙනෙක් හැටියට දේශනා කළා. ඒතර ඒ නිසා තමයි අර සරියුත් හාමුදුරුවෝ දේශනා කරේ ආරඤ්‍ය කේනාවසෝ භික්ඛුනා අභිධම්මේ අභිවිනයේ යෝගෝ කරණීයෝ කියලා. දැන් යෝග යෝග වඩනවා. දැන් යෝගාවචරයා කියන්නේ මේ භාවනා වඩන කෙනා. එයා අභිධර්මය ගැන මනා පරිචයක් ඇති කෙනෙක් විය යුතුයි කියලා. ඉතින් එතකොට අපි ඉගෙන ගත්තේ මෙතෙක් චිත්තචෛසික ධර්ම රූප ධර්ම ගැන අවබෝධයක් ඇති ඇත්තන්ටත් කවරක් නිසාද විදර්ශනා භාවනාව තුළින් මේ ලෝකෙ ඉක්මවන්න ප්‍රමාදයක් ඇති වෙන්නේ. ඒ ප්‍රමාදයක් ඇති වෙන්න හේතු වෙච්ච කරුණු හතරක් අපි ඝන හතරක් හැටියට පැහැදිලි කළා. එයින් ඝන හතර හැටියට කිව්වේ සමූහ ඝණය, සන්තති ඝණය, කෘත්‍ය ඝණය, ආරම්මන ඝණය කියන මේ ඝන හතර පිළිබඳව. එතනදී දැන් මුලින්ම පෙන්නනවා සමූහ ඝණය හැටියට. ඒතර සමූහ ඝණය කියලා කියන්නේ දැන් චිත්ත, චෛසික ධර්මත්, රූප ධර්මත් හැම වෙලාවකම හටගන්නේ වෙන්වෙන් වශයෙන්. ඒ කියන්නේ දැන් සිත සහ රූප ධර්ම ගැන අපි සාකච්ඡා කරනකොට සිත රූපය පිළිබඳව ඕනෝන් අතර කිසිම අපේක්ෂා බවක් නැහැ. ඒ කියන්නේ මේ රූප කය දන්නෙත් නැහැ සිතක් මේ රූපය තුල වාසය කරනවා කියලා සිත දන්නෙත් නැහැ සිත රූපයක් තුල වාසය කරනවා කියලා. විතර ඔවුනෝන්ගේ අපේක්ෂාවකින් තොරව හැබැයි ප්‍රත්‍ය ධර්මයන්ගේ උපනිශ්‍රේ ලැබ මේ නාම රූප ධර්ම දෙක පවතිනවා. ඒතරේ නාම රූප ධර්මයන් පවතිනකොට දැන් රූප ධර්ම හැම වෙලාවකම සමූහ සමූහ වශයෙන් පහළ වෙනවා. අපි ඒවට කිව්වා රූප කලාප හැටියට. එතකොට කිසිම අවස්ථාවක තනිව රූපයන්ගේ පහළවීමක් නැහැ. ඒතර අඩුම තරමින් තියෙන රූප කලාපය තමයි අපි සුද්දාස්තක කලාපයේ හැටියට හැඳින්වුවේ. ඒතර අපේ ශරීරය තුල මේ මහත් විදිහට පේන්න තියෙන දේ තුල තියෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්දාස්තකය. ඒතර ඒ සුද්දාස්තකය ඇතුළුව අපි ඉගෙනගෙන තියෙනවා දසක කලාප. ඊළඟට දස කලාප හැටියට අපේ සාමාන්‍යයෙන් සිහිපත් කරා චක්කු දසක, සෝත දසක, ගාහන දසක, જીවහා දසක, කාය දසක, භාව දසක, වත්තු දසක ඊට පස්සේ දැන් ස්ත්‍රී දසක කලාපය. දැන් ওই විදිහට අපි ඉගෙන ගත්තා. එතකොට භාව දසක කියලා කිව්වේ ඒකයි. ඉතින් එතකොට මේ හැම වෙලාවකම දැන් හිතන්න දැන් චක්කු දසක කලාපය නම් ඒ චක්කු දසක කලාපය තුල රූප 10ක් තියෙනවනේ. නේ කියන්නේ කලාප වශයෙන් නම් එතන පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, චක්කු ප්‍රසාද, ජීවිතින්ද්‍රිය. ওই 10ට කියනවා චක්කු දසක. සෝත දස කලාපය කිව්වේ සුද්දාෂ්ටකයයි, ජීවිතින්ද්‍රියයි, සෝත ප්‍රසාදයයි. සෝත දසක. ඒ වගේම තමයි ගාහන දස කියන්නේ සුද්දාෂ්ටකයයි, ජීවිතින්ද්‍රියයි, ගාහන ප්‍රසාදයයි. සුද්දාෂ්ටකයයි, ජීවිතින්ද්‍රියයි, ජීවහා ප්‍රසාදයයි. දිවවා දසක. කාය දසක කියන්නේ සුද්දාෂ්ටකයයි ජීවිතින්ද්‍රියයි කාය ප්‍රසාදයයි. කාය දසක. භව දසක කියන්නේ සුද්දාෂ්ටකයයි ජීවිතින්ද්‍රියයි එක්කෝ ස්ත්‍රී ස්ත්‍රින්දිය ඒ නිසා ඒකට කියන ස්ත්‍රී දස කලාපය පුරුෂේන්ද්‍රිය නම් පුරිස දස කලාපය භව දස කලාපය වත්තු දසක නම් ඒත් මේ සුද්දාෂ්ටකයයි ජීවිතින්ද්‍රියයි හදේ වත්තු රූපයයි ওই ටික තමයි මේ දස කලාප. එතකොට මේවා තනි තනිව පහළ වීමක් නැහැ. එහෙනම් එකවර සමූහ වශයෙන් පහළ වෙනවා නිරුද්ධ වෙනවා. නමුත් සමූහ වශයෙන් පහළ වුණාට නිරුද්ධ වුණාට දැන් මේවා අතරේ අපි තේරුම් අරගෙන තින පඨවි කියන්නේ එකක් ආපෝ කියන්නේ එකක් තේජෝ කියන්නේ එකක් වායෝ කියන්නේ එකක් ওই විදිහටම අනිත් දේවලුත් ඒතර දැන් සාමාන්‍ය ලෝකයේ තුල දැන් අපි මනුස්ස ජීවිතයක් හැටියට නම් දැන් අපි මේ විදිහට කතාබස් කරනකොට මේ වටපිට බලනකොට අත්පා එහෙට මෙහෙට හරවනකොට ඔසවනකොට ආහාර පාන අනුභව කරනකොට ගමන් බිමන් යනකොට රූප බලනකොට ශබ්ද අහනකොට මේ නොයේකුත් ක්‍රියාවන් කරනකොට දැන් ලෝක සත්වයා මේ වෙන්වෙන් වශයෙන් සිදුවන ක්‍රියාකාරීත්වය එකක් හැටියට ග්‍රහණය කරනවා දැන් මේම ග්‍රහණය කරන්නේ මේක සමූහ ගණයෙන් වැහිලා තියෙන නිසා. දැන් ඔන්න යම් කෙනෙක් ගමනක් යන්න ඕන නැත්නම් අතක් ඔසවන්න ඕන කියලා හිතනකොට දැන් අත ඔසවනවා. දැන් අපි කියනවා ඒක දිහා බලාගෙන අතක් එසෙව්වා කියලා. ඒතර මේ අතක් එසවීම කියන එක සත්‍ය වශයෙන් තියෙන්නේ අතක් එසවීමක්ද? නැහැ. අතක් එසවීමක් නෙවෙයි තියෙන්නේ. ඒතර අත කියලා කියන්නේ රූප කලාප. ටිකක් නත කියලා. ඒ තුළ මේ අත කියන දේ තුළ තියෙනවා කම්මජ රූප, චිත්තජ රූප, ඍතජ රූප, ආහාරජ රූප කියන මේ රූප සමුට්ටාන හතර තමයි අපි මේ අත කියලා භාවිත කරන්නේ. එතකොට දැන් මේ අත කියන එක දැන් හිතන්න බිම නම් තියාගෙන ඉන්නේ. ඕක ඉහළට ඔසවන්න ඕන කියන උතුන කොයිතරම් ක්‍රියාකාරීත්වයක් වෙනවද දැන් අත බිම තියාගෙන ඉන්න වෙලාවේ තියෙන්නේ පඨවි ධාතු උත්සන්න රූප කලාප කොටාස ටිකක්. අයියේ බිමට පාත් වෙලා තියෙන නිසා. එතකොට මුලින්ම යම් කෙනෙක්ට මේ ආත ඉහළට ඔසවන්න ඕන කියලා හිතුවොත් එයාට මුලින්ම සිතක් පහළ වෙන්න ඕන. සිතක් පහළ වුණාට මදි. ඊට පස්සේ ඒ සිත එහෙම නිරුද්ධ වෙනවා. ඊට පස්සේ සිතෙන් හට ගන්නවා වායෝ ධාතුවක්. ඒකට අපි කියනවා චිත්ත කිරිය වායෝ ධාතුව කියලා. ඊට පස්සේ දැන් අත ඔසවන්න ඕන කියලා හිතක් පහළ වෙලා නිරුද්ධ වෙච්ච ගමන් ඒ සිතෙන් අත ඔසවන්නේ නැහැ. ඊට පස්සේ සිත අවත් සිතක් පහළ වෙනවා අත ඔසවන සිතක් පහළ වෙනවා. අත ඔසවන සිත පහළ වෙනකොට ඊට පස්සේ අත ඉහළට අරන් යන්න ඕන කියලා සිතක් පහළ වෙනවා. ඒතර මේ ඔක්කොම නිරුද්ධ වෙනවා. ඊට පස්සේ ඒ නිරුද්ධන රූපත් ඒත් එක්කම නිරුද්ධ වෙනවා. අත බිමින් තියෙනකොට තියෙන පටවේ කලාප උත්සන්න රූප කලාප ටිකක් අත ඉහළට එනකොට පඨවි කලාප සැහැල්ලු වෙනවා. ඊට වායෝ කලාප උත්සන්න වෙනවා. අන්න වායෝ ධාතු උත්සන්න වෙච්ච තම රූප කලාපෙතර පහළ වෙලා අත ඉහළට එසවෙන. ඊට පස්සේ අත කොතෙක් දුරට ඔසවන්න ඕනද කියලා. ඊට පස්සේ සිත් පහළ වෙනවා. ඒක නිරුද්ධ වෙනවා. ඊට පස්සේ අත එතනින් නවත්තන්න ඕන කියලා සිතක් පහළ වෙනවා. ඒක නිරුද්ධ වෙනවා. ඊට පස්සේ අත එතනින් නවත්තන සිතක් පහළ වෙනවා. ඒක නිරුද්ධ වෙනවා. ඊට සොයි විදිහට තමන්ගේ කෘත්‍ය සිදු කරලා අවසන් වෙනකම්ම නාම රූප ධර්ම කෝටි ගාණක් හටගෙන නිරුද්ධ වෙනවා. ඒතර මේ හටගෙන නිරුද්ධ වෙන නාම රූප ධර්මයන්ගේ ස්වභාවය අපි දකින්නේ නැතිව සම්මුති විවහාරය තුල අපි භාවිත කරනවා මම අතක් එසෙව්වා. ওই විදිහටම තමයි අනිත් ඒවත් ගමනක් යනවා කියන එක. කනම බොනවා කියන එක, වටපිට බලනවා කියන එක, රූප බලනවා කියන එක. මේ ඔක්කොම සමූහ වශයෙන් පහළ වෙන දේවල්. කියන්නේ වෙන වෙන වශයෙන් මෙතන රාශියකගේ එකතුවක් තියෙනවා. අපි ඒ එකතුව වෙන වෙන වශයෙන් දකින්න නැතිව ඒක සමූහයක් හැටියට එකක් හැටියට අර ගන්නවා. අන්න ඒකට කියනවා සමූහ ගණය කියලා කියනවා. ඊට පස්සේ ඒ නිසා තමයි මුලා වෙන්නේ තුල. ඊට පස්සේ සන්තති ගණය. දැන් සන්තති ගණය කියලා කියන්නේ නාම ධර්මයක් පහළ වෙනකොටත් රූප ධර්ම පහළ වෙනකොටත් මේක සන්තතියක් වශයෙන් පහළ වෙන්නේ. එතකොට දැන් නාම ධර්මයන්ගේ පහළවීම දැන් යම් වෙලාවක සිතක් හටගත්තා නම් හිතන හිතන දැන් තමන් රූපයක් දකිනවා කියලා. එහෙම නැත්නම් ශබ්දයක් අහනවා කියලා. ඒතර රූප දකිනකොට දැන් රූපයක් දැකීම වශයෙන් අපි එකක් කියනවා. මම රූපයක් දැක්කා කියලා. ඇත්තට මම රූපයක් දැක්කා කියනකොට එතන සන්තති ගණයෙන් වැහිලා තියෙන සම්පූර්ණයෙන්ම. නමුත් ධර්මතා වශයෙන් සිදුවුනේ එක ක්‍රියාකාරීත්වයක්ද එතන නැහැ. එතන සිදුවුනේ සන්තතියක්. ඒ කියන්නේ සන්තතියක් කියුවේ සිත් පරපුරක්. කියන්නේ දැන් යම් වෙලාවක Tamanට රූපයක් දකිනවා කියලා අපි කියනකොට මුලින්ම සිදුවෙන්නේ රූපාරම්මණය චක්කු ප්‍රසාදයේ ගැටෙන එක. අන්න එකක් එතන. චක්කු ප්‍රසාදයේ ගැටුණා. ඒතර මේ ගැටෙන්නේ කොහෙද එතකොට? භවාංග සම්තතිය ගැටෙන්නේ. භවාංග දැන් මේ වචන තේරෙනවනේ දමුතින් පැහැදිලි කරන්න ඕනේ නේද? ඒතර භවාංග සම්තතිය ගැටෙනවා. ඒතර භවාංග සම්තතිය ගැටෙනකොට භවාංගය චලනය වෙනවා. භවාංග චලනය වෙන ඊට පස්සේ භවාංගය උපච්ඡේද කියන්නේ භවාංගය සිඳෙනවා. ඊට පස්සේ පහළ වෙනවා පංචද්වාරා වජ්ජන කියන ආවර්ජන සිතක් පහළ වෙනවා. ඒකත් හටගෙන නිරුද්ධ වෙනවා. ඊට පස්සේ පහළ වෙනවා ආවර්ජන සිතෙන් අනතුරුව දැන් රූපයක් නම් දකින්නේ චක්කු විඥාන සිතක්. චක්කු විඥානය හටගෙන නිරුද්ධ වුණාට පස්සේ පහළ වෙනවා චක්කු විඥාණයෙන් ගත් ආරම්මණය පිළිගන්න සිතක් සම්පටිච්ඡනය. ඊට පස්සේ ඒකත් නිරුද්ධ වෙනවා. සම්තීරණය. ඒකත් නිරුද්ධ වෙනවා. ඊට පස්සේ වොත්තපණය. මේක විනිශ්චය කරන ඒකත් නිරුද්ධ වෙනවා. ඊට පස්සේ පළවෙනි ජවන් සිත. ඒකත් නිරුද්ධ වෙනවා. දෙවෙනි ජවන් සිත. තුන්වෙනි ජවන් සිත, හතරවෙනි ජවන් සිත, පස්වෙනි ජවන් සිත, හයවෙනි, හත්වෙනි ජවන් සිත පහළ වෙනවා. ඒකත් නිරුද්ධ වෙනවා. ඊට පස්සේ තදාරම්මන සිත දෙකක් ඉස්සරම පළවෙනි තදාරම්මන සිත පහළ වෙනවා. ඒක හටගෙන නිරුද්ධ වෙන ඊට පස්සේ දෙවෙනි තදාරම්මන සිත පහළ වෙනවා ඒකත් හටගෙන නිරුද්ධ වෙන ඊට පස්සේ එතනින් රූපය ආයුෂ් ප්‍රමාණී ඉවර වෙනකොට එතනින් චිත්ත වීතියත් අවසන් වෙනවා අන්න ওই ටික එකතු කරලා තමයි අපි කියන්නේ රූපයක් දැක්කා කියලා එතකොට ඒ රූපයක් දැකීම කරන මොහොත තුල දැන් ඔය චිත්ත වීතියෙන් රූපය සම්පූර්ණයෙන්ම දැනගන්නවා කියන එකක් වෙන්නේ නැහැ. දැන් අපි ඉගෙනගෙන තියෙනවා මේ චිත්ත වීතියට අනුරූපීව මනෝද්වාරික වශයෙන් අනුබන්ධක චිත්ත වීති ඉගෙනගෙන තියෙනවා නේ. අනුබන්ධක වශයෙන් චිත්ත වීති හතරක් පහළ වෙනවා. ඒ හතරෙන් ඊටර මේ සිතත් එක පහයි පස්වෙනි ජවන් සිත තමයි අපි කියන්නේ අර්ථ සාධක ජවන චිත්තය කියලා කියන්නේ. අන්න ඒ සිතෙන් තමයි අපි මේ රූපය හරියාකාරව දැනගන්නේ. ඒතර ඒක තමයි කර්ම බවටපත් වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ක්‍රියා රාශියක් සන්තතියක් හැටියට සිද්ධ වෙච්ච ක්‍රියාදාමය අපි සම්මුතිය තුලන්න භාවිත කරනවා රූපයක් දැක්කා නැත්නම් රූපයක් බැලුවා කියලා. අන්න ඇත්තටම රූපයක් බලපෑකක්ද තිබුණේ නෑ. මේ වගේ එකිනෙකට අනුතරව සිත් හටගෙන නිරුද්ධ වීමක්. ඒක නුවණින් දකින්න නැතිව අපි භාවිත කරනවා රූපයක් දැක්කා කියලා අන්න සන්තති ගණයෙන් වැහිලා. ওই වගේම තමයි අනිත් දේවලුත්. දැන් අපි හිතමු කල්පනා කරනවා කියලා. දැන් අපි කියන දැන් මම කල්පනා කරනවා. ඒතර මම කල්පනා කරනකොට මොකද්ද වෙන්නේ? මනෝද්වාරයේ ආරම්මණයක් ගැටෙනවා. මනෝද්වාරයේ ආවර්ජනයක් ගැටෙනකොට ඒතර මනෝද්වාරා වජ්ජනය පහළ වෙනවා. ඒතර මනෝද්වාරා වජ්ජනයෙන් අනතුරුව ඊට පස්සේ ඒ පිළිබඳව තමන් සම්මර්ෂණය කරමින් ජවන්සිත පහළ වෙනවා. එතකොට සිදුවුණේ කුමක්ද? ආරම්මණයන් පැමිණෙනවා. ආරම්මණයන්ට අනුරූපීව සිත් හට ගන්නවා. නිරුද්ධ වෙනවා. එතකොට ওই විදිහේ දැන් කල්පනා කරනවා කියන එකට මූලික වශයෙන් ඉදිරිපත් වෙන විතක්කය. ඒතර අපි ඉගෙනගෙන ඉඳලා අපි යම් වෙලාවක සිතක් ගැන සාකච්ඡා කරනවා නම් ඒ සිතත් එක්ක යෙදෙන චෛස් එක ධර්මයක් අනිවාර්යයෙන්ම එතෙන්ට යෙදෙනවා. ඒතර චෛස් එක ධර්මයන්ගේ වෙන වෙනම ටිකක් කෘත්‍ය ටිකක් තියෙනවා. ඒවා අපි කෘත්‍ය ගණයෙන් සාකච්ඡා කරමු. එතකොට මෙතනදී බලන්න දිගටම සිදු වුණේ අතරක් නෑර සිත් හට ගන්නවා නිරුද්ධ වෙනවා. ඒකයි කල්පනා කරනවා කියන්නේ. ඊට එහා දෙයක් සිදු වුණේ ඉතින් මෙන්න මේක අපි සිතක් හටගෙන සිතේ නිරුද්ධ වීමක් හැටියට දකින්නේ නැතිව මම කල්පනා කරනවා කියලා ගන්නවා. ඒතර අන්න ආත්ම දෘෂ්ටියෙන් ගන්නවා. ඉතින් මෙන්න මේ නිසා අපිට මේකේ තියෙන හේතුප්‍රත්‍ය සම්බන්ධතාවය නාම රූප ධර්මයේ නාම රූප ධර්මයක් හැටියට දකින්න පුළුවන්කමක් නැති වෙලා තියෙනවා. ඒ හේතුව තමයි මේ සන්තති ගණයෙන් වැහිලා ගිහිල්ලා තියෙන නිසා. ඊළඟට කෘත්‍ය ගණය. දැන් කෘත්‍ය ගණය ගැන සාකච්ඡා කරන එකේ විශාල ප්‍රමාණයක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ඉගෙන ගත්තා සිත්වල කෘත්‍ය. ඒ වගේම චෛසික ධර්මවල කෘත්‍ය අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට සිත්වල කෘත්‍ය නම් අපේ කෘත්‍ය 14ක් ඉගෙනගෙන තියෙනවා නේ. ඒ කියන්නේ කෘත්‍ය 14ක් කියලා කිව්ව අපි දස්සන, සවන, ගායන, සායන, පුසන, සම්පටිච්චන, සම්තිරණ, වොත්තපන, ජවන, තදාරම්මන, චුති, පටිසන්ධි කියලා කෘත්‍ය 14ක් ඉගෙනගෙන තියෙනවා. ඒතර අපේ సంతානය තුල අපි ඉගෙනගෙන තියෙනවා යම් වෙලාවක සිතක් පහළ වෙනවා ඒ සිතෙන් කෘත්‍යයක් සිදු කරමින්මයි පහළ වෙන්නේ කියලා. පැහැදිලිනේ? කියන්නේ හිතන්න දැන් දීපංච විඥාන සිත් 10 දීපංච විඥාන සිත් කියවේ අපිට නිතරම පහළ වෙන සිත්. දැන් මේ මොහොතේ හැම වෙලාවකම පහළ වෙන්නේ සෝත විඥාන චක්කු විඥාන කියන දිපංච විඥාන සිත්. එතකොට බලන්න Tamanට නුවණින් හොඳට තේරුම් ගන්න පුළුවන් අපි මෙතෙන්ට ආපු මොහොතේ පටන් මේ දැන් මේ ගත වෙන මොහොත දක්වාම අපි හිතුවා දැන් අපි පැය දෙකක් විතර මේ සාකච්ඡාව කරනවා. අපි අහගෙන ඉන්නවා. රූපත් බලාගෙන ඉන්නවා. නමුත් ඇත්තටම උනේ මොකක්ද උනේ? ඇත්තටම සිදු උනේ දැන් සෝත විඥාන සිත් වෙලක් පහළ වුණේ. චක්කු විඥාන සිත් පෙලක් පහළ වුණේ. ඒතර ඒතර අනිස් විඥාන පහළ වුණේ නැද්ද? පහළ වුණා. ඔය ඇස්සේ කොතෙක් දේවල් සිදු වෙනව Tamante. වේදනා හට ගන්නවා. ඒ අනුව සිත් පහළ වෙනවා. දුක්ඛ සහගත කාය විඥාන. <laughs> ඒ ගොඩක් වෙලා ඉඳන් හිටියානේ. ඒතර පහළ වෙනවා. ඊට පස්සේ අපි හිතන්නේ අන්න දැන් වේදනාවක් ඇති වුණා කියලා හිතුවා මිසක්කා දැන් මේ දුක්ඛ සහගත කාය විඥානයක් පහළ වුණා කියලා හිතුවේ නෑනේ. අන්න කෘත්‍ය ගණයෙන් වැහිලා තියෙන්නේ. එන්නෙම නැහැ. එතකොට එහෙම ඊට පස්සේ දැන් උෂ්ණත්වය වැඩි නම් ඒත් දුක්ඛ සහගත කාය විඥාන. ශබ්ද ඇසෙන් වශයෙන් පහළ වුණේ කුසල විපාක උපේක්ඛා සහගත සෝත විඥාන සිත් පරම්පරාවක් දිගට පහළ වුණේ. ඔය ඉතින් එයින් අනතුරුව අර්ථ සාධක ජවන සිත් හැටියට බොහෝ කුසල් සිත් ඒ ඔස්සේ පහළ වෙන අර කුසල් සිත් අට අතරින්. දැන් කුසල් සිත් අටක් අපි ඉගෙන ගත්තානේ. සෝමනස්සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සසංකාරික ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සසංකාරික ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික වශයෙන් එතකොට දැන් තමන් හැසිරෙන ආකාරය සිත පවත්වාගෙන ඉන්න ආකාරය අනුව සෝමනස්සහගත හෝ උපේක්ඛා සහගතෝ එහෙම නැත්නම් ඥාන සම්පයුක්ත හෝ ඥාන විප්‍රයුක්ත හෝ මේ චක්කෝ විඥානයක් පාසාම සෝත විඥානයක් පාසාම ඊට අනුතුරුව අර කුසල්සිත අට අතරින් එක කුසල්සිතක් ලක්ෂ කෝටි වාරයක් හටගත්තා. චක්කු විඥාන සිතත් එහෙමයි. සෝත විඥාන සිතත් එහෙමයි. එතකොට මේත් එක්කම හටගත්තේ සිත් පරපුරක්. ඒවට කියන අපි නාම ධර්ම කියලා. එතකොට දැන් හිතන්න පහළ වුණා කියලා සෝමනස්සහගත ඥාන සංපයුක්ත අසංකාරය සිතකින් මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙගෙන ඉන්නවා නම් ඒ සිතත් එක්ක යෙදුණු චෛසික ධර්ම ටිකක් තිබුණා. ඒ කියන්නේ අන්‍ය සමාන චෛසික කීයක් තියනවද? 13ක් තියනවානේ. ඒ 13 යෙදුණා. ඊට පස්සේ සෝබන සාධාරණ චෛසික ධර්ම 19 මේ යෙදුණා. ඒ 19ත් යෙදෙනවානේ. ඊට පස්සේ තමන් මෙතන ඥාන සංපයුක්ත වහගෙන නිසා ප්‍රඥාවත් යෙදෙනවා. ඊට පස්සේ දැන් අනිත් ඒවා අපිට කියන්න බෑ යෙදුණා නැද්ද කියලා තමන් තුළ කරුණා මෛත්‍රිය තිබුණාද <laughs> කරුණාවයි මෛත්‍රියයි තිබ්බේ නැත්නම් කරුණා මුදිතා උපදින්නේ නැහැ ඊට පස්සේ මෙතන සම්මා වාචා කතා කරනකොට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව කියන විරිතෙත් මෙතනදී පහළ වුණ නැහැ ගොඩක් වෙලාවට. ඒතර චෛසික ධර්ම වශයෙන් ඊදුනේ අන්‍ය සමාන චෛසික 13යි සෝබන සාධාරණ චෛසික 19යි ඥාන සංපයුක්ත සිතක් නම් ප්‍රඥා චෛසිකය කියන චෛසික ධර්ම ටික යෙදුණා. ඒ සිතත් එක්ක. එතකොට ඒ චෛසික ධර්මයන්ගේ වෙන වෙන කෘත්‍යයන් තිබුණා. ඒ කෘත්‍යයත් සිදු කළා මෙතනදී. ඒ කියන්නේ දැන් ඥාන සංපයුක්ත සිතක් නම් පහළෝනේ ප්‍රඥාවේ කෘත්‍ය තමයි පවත්නා ස්වභාවයේ යථාර්ථයෙන් අවබෝධ කරවීම. ප්‍රඥාවේ කෘත්‍යය. එතකොට ඔය ඇත්ත මේ චිත්තචෛසික ධර්ම පිළිබඳව නුවණින් යුක්තව මේක ශ්‍රවණය කරනවා කියලා කියන්නේ ඒක ප්‍රඥාවේ කෘත්‍යය. ඊට පස්සේ අනිත් එකත් එහෙමනේ දැන් සෝබන සාධාරණ චෛසිකවල දැන් සද්ධා. දැන් ඔය ඇත්තන්ට සද්ධාාවක් නැත්තම් මේක අහගෙන පුළුවන් කමක් නැහැ. එහෙනම් අන්න සද්ධාව සද්ධා විකෘත්‍ය සිදු කළා. ඊට පස්සේ වීරිය. වීරියක් නැත්තම් ඒත් ඉන්න බෑ. එහෙනම් වීරිය කෘත්‍යයත් සිදු කළා. සද්ධා වීරිය. සිහිය නැත්තම් කොහොමද තේරෙන්නේ? නැහැ. එහෙනම් සතියේ කෘත්‍යයත් සිදු කරා. සද්ධා, වීරිය, සති, සමාධිය. කියන්නේ මේ තමන්ගේ හිත විසිරෙන්නට නොදී තියෙන්න ඕන එක තැනක. අනේක සමාධි කෘත්‍ය සිදු කරා. සද්ධා, වීරිය, සති, සමාධි ඊට පස්සේ తත්‍ර මජ්ජත්තතා. తත්‍ර මජ්ජත්තතා කියන්නේ මේකට උපේක්ෂාව කියලාත් කියනවා. ඒ කියන්නේ වෙන වෙන ආරම්මණයන් කරා යන්නට නොදී සිත මේ ඔස්සේම ආරම්මණයන් විශේෂෙම පවත්වා ගන්න එක තත්තන මජ්ජත්තතා. ඊට පස්සේ කාය පස්සද්දි, චිත්ත පස්සද්දි. ඒ කියන්නේ සිතේ සහ චෛසික ධර්මයන්ගේ මේ පස්සද්දිය. කියන්නේ පැහැදෙන ප්‍රසාදය. ඒක තිබුණ නැත්නම් උපනිශ්‍රයක් ලැබෙන්නේ නැහැ සිතට මේක අහන් ඉන්න. ඊට පස්සේ කාය පස්සද්දි, චිත්ත පස්සද්දි, කාය ලහුතා, චිත්ත ලහුතා. කියන්නේ සිතේ සහ චෛසික ධර්මයන්ගේ සැහැල්ලු ස්වභාවය. ඒකත් තිබුණා. ඊට පස්සේ කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා සිතේ සහ චෛසික ධර්මයන්ගේ කර්මන්‍ය ස්වභාවය. ඒ කියන්නේ කර්මන්‍ය ස්වභාවය කියන්නේ මේ කාර්යයට සුදුසු ගතිය. දැන් එහෙම නැත්නම් ඔය ඇත්තට මේක අහන් ඉන්න බෑ නිදිමත හැදෙනවා. වටපිට බැලෙනවා. නැගිටලා යන්න හිතෙනවා. ඒ කර්මන්නේ නැත්තම්. එහෙනම් මේ චිත්ත චෛසික ධර්මයන්ගේ කම්මඤ්ඤතා. ඒකෙන් කෘත්‍ය සිදු කරා. ඊට පස්සේ කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා. ඒ කියන්නේ ප්‍රාගුණ්‍ය. ප්‍රාගුණ්‍ය කියන්නේ කාර්ය කරලා හුරු ස්වභාවයක්. දැන් ඔය ඇත්ත මේක බොහෝ කාලයක් මේ චිත්තචෛසික ධර්ම ගැන ශ්‍රවණය කරලා තියෙන නිසා මේක හොඳට හුරුයි. ඒ නිසා ඒ පහළ වෙන චිත්තචෛසික ධර්මයන්ගෙන් මේක තව තවත් ඔසවා තබනවා. මේකට උනන්දුවක් ඇති කරනවා. ඊට පස්සේ කායුජ්ජුකතා, චිත්තුජ්ජුකතා, සිතේ සහ චෛසික ධර්මයන්ගේ ඍජු ස්වභාවය. ඒ කියන්නේ වෙන වෙන මේ ආරම්මණයන් කරා යන්නට නොදී මේ ධර්මතාවය විශේෂීම సంతානයේ පවත්වන ස්වභාවය. එතන මේ ඔක්කොම තිබුණේ කොහෙද? ඔය ඇත්තන්ගේ පහළ సంతානය තුළ පහළ වෙච්ච සෝමනස් සහගත ඥාන සංපයුක්ත අසංකාරික කියන එක සිතක් තුළ. එතකොට ඒ සිත තුළ කර්මයක් සිදු කරමින් ඔය කෘත්‍ය රාශියත් සිදු කළා. එතකොට ඔය අතර පහළ වෙච්ච චක්කු විඥාන සිත් වලින් දස්සන කෘත්‍ය සිදු කළා. මේ ඊට පස්සේ මේ ඇසීම් වශයෙන් මේ හැම වෙලාවකම පහළ වෙන්නේ සෝත විඥාන. ඒ කියන්නේ ඇසීමේ කෘත්‍ය, සමන කෘත්‍ය සිදු කළේ. ඉතින් ඔය විතරක්ද සිදු කළේ. ඒතර මේ එකක්වත් අපි කරපු දේවල්ද? අපි කරපු දේවල් නෙවෙයි. අන්න ධර්මතාවය. අන්න ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ හටගන්නෙත් නාම රූප ධර්මයක්, නිරුද්ධ වෙන්නෙත් නාම රූප ධර්මයක්. ඒතර මේ කාල පරාසය තුල අපේ ජීවත් වුණා කියලා කියන්නේ ධර්ම ශ්‍රවණය කළා කියලා කියන්නේ මෙන්න මේ විදිහට එකිනෙකට අනුතුරුව පහළ වෙස්ස චිත්තචෛසික ධර්මයන්ගේ කෘත්‍ය ධර්මයක් සිදු කිරීමක් නෙවෙයිද මෙතන තිබුණේ. කෘත්‍ය ධර්මයක් සිදු කිරීමක් පමණයි. එහෙනම් ඒ කෘත්‍ය ධර්මය කෘත්‍ය ධර්මයක් හැටියට තේරුම් ගන්න නැතිව අපි ඒක මම බන අහනවා කියලා හරියට මම කුසලයක් රැස් කරනවා කියලා හරි අරගෙන අන්න කෘත්‍ය ගණයෙන් වැහිලා ගියා ඒක. ඒ නිසා අපිට ඒක දකින්න නොහැකි වුණා. අපි එතන අරගත්තා එක්කෝ සත්වයේ කුසල් කරනවා නැත්තම් එක්කෝ මම කුසල් කරනවා කියලා ගත්තා. එතකොට එතන තියෙන මොකවත්ද? ආත්ම දෘෂ්ටිය තියෙන්නේ. අනාත්ම දර්ශනයක් නෑ එතන. එහෙනම් අන්න ඒක උනේ කෘත්‍ය ගණයෙන් වැහිලා ගියපු නිසා. ඒතර අපේ සාකච්ඡා කරපු දේ තුළ ওය ප්‍රමාණය විතරක් නෙවෙයි සිදු වුනේ. දැන් මේ එක සිතක් පාසාම මෙතන අතීත භවාංගයේ ඉඳලා භවාංග චලන භවං උපච්ඡේද පංචද්වාරා වජ්ජනේ ඉඳලා කෘත්‍ය ටිකක් තියෙනවානේ. පංචද්වාරා වජ්ජනේ කෘත්‍ය තමයි දැන් යම්කිසි ආරම්මණයක් ගැටෙනකොට ප්‍රසාද වස්තුවක ඒ ආරම්මණය කුමන ස්ථානයකද ගැටුනේ කියන එකට සිත් පරිපුර යොමු කරන්නේ ආවර්ජන සිතින්. ඒක පංචද්වාරා වජ්ජන සිතේ කෘත්‍යය. ඊට පස්සේ පහළ වෙන්න පුළුවන් චක්කු විඤ්ඤාන, සෝත විඤ්ඤාන, ගහන විඤ්ඤාන, જીවහා විඤ්ඤාන, කාය විඤ්ඤාන. පංචද්වාරික වශයෙන්. එතකොට මේ හැමතැනම උනේ කෘත්‍යයක්. චක්කු විඤ්ඤාණයෙන් දස්සන කෘත්‍යය, සෝත විඤ්ඤාණයෙන් ශවන කෘත්‍යය, ඊට පස්සේ જીවහා විඤ්ඤාණයෙන් මේ ගහය නැත්නම් සායන කෘත්‍යය, ඊට පස්සේ මේ ගහන විඤ්ඤාණයෙන් මේ ආග්‍රහණය කිරීම වශයෙන් සිදුවන ගායන කෘත්‍යය ඊට පස්සේ ජීවහා විඥාණයෙන් රස බැලීම වශයෙන් සිදුවන කෘත්‍යය කාය විඥාණයෙන් ස්පර්ශ ලැබීම වශයෙන් සිදුවන කෘත්‍යය. ඒතර කෘත්‍ය ටික. ඊට පස්සේ දැන් චක්කු විඥාන ආදී වශයෙන් අනුතුරුව පහළ වෙන්නේ ඒ ගත් ආරම්භනේ පිළිගැනීම වශයෙන් සම්පටිච්ඡන සිතක්. ඒතර සම්පටිච්ඡන සිතේ කෘත්‍ය තමයි චක්කු විඥාණයෙන් ගත් ආරම්භණය පිළිගැනීම. සම්තීරණයෙන් පහළ වෙන සම්තේරණ කෘත්‍ය තමයි සම්පට් සම්පටිච්ඡණයෙන් ගත් ආරම්මණය විමසන එක. ඊට පස්සේ වොත්තපන සිතේ කෘත්‍ය තමයි මේක විනිශ්චයට ලක් කරන එක. ජවන් සිත් වලින් ආරම්මණය දැඩිකොට කුසල් අකුසල් වශයෙන් ග්‍රහණය කිරීම වශයෙන් කුසල් අකුසල වශයෙන් කෘත්‍ය සිදු කළා. ඉතින් ওই විදිහට අතරක් නෑරම සිතක් පහළ වුණා, චෛසික ධර්ම ටිකක් පහළ වුණා, ඕනෝන්ගෙන් වෙන්නෝනු කෘත්‍ය සමූහයක් පහළ වුණා. එහෙනම් මේ අතර කාලය පුරාවටම අපි බණ ඇහුවා කියලා හරි නැත්නම් වෙන කාර්යයක් සිදු කළා කියලා හරි කියනවා නම් ඒ මුළු කාලය පුරාවටම සිදු වුණේ සිත් ටිකක්, චෛසික ධර්ම ටිකක්, කෘත්‍ය ටිකක් පමණයි. ඒතර අපි ඉගෙනගෙන තියෙනවා ඒත් එක්කම රූප ධර්මත් පහළ වෙනවා කියලා. ඒ නිසා අපි කිව්වේ දැන් චක්කු විඥානයේ ඉඳලා දැන් දිගටම සිත් පහළ වුණා නම් ඔය හැම සිතක් එක්කම දැන් අපේ පහළ වෙන සිත්වල දැන් ශාරීරියේ කර්මජ රූප පහළ වෙනවා. සිතේ උපාදක්ෂණේත්, තිතික්ෂණේත්, භංගක්ෂණේත් කර්මජ රූප පහළ වෙනවා. සිතක් උපදින වාරයක් පාසාම සිතේ උපාදක්ෂණයේදී චිත්තක්ෂ මේ චිත්තජ රූප පහළ වෙනවා. ඉතින් ඒතර අන්න නාම රූප සම්දතාවය. එහෙනම් ඒකයි තථාගතයන් වහන්සේ පෙන්වුවේ මේ ලොවක් තුල සත්‍ය වශයෙන් विद्यमान වෙනව නම් පවතින්නේ මොකද්ද? නාම රූප පමණයි. නාමංච රූපංච ඉදත්ති සච්චිත. මේක විදර්ශනාව. ඉතින් මේක තේරෙන්නේ කෘත්‍ය ගණයෙන් වැහිලා ගියපු නිසා. ඉතින් කෘත්‍ය ගණයෙන් වැහිලා නොවෙන්න නම් තමන් මේ ආරම්මණයක් පාසාම විදර්ශනා වඩන්න ඕන. ඒකයි දේශනා කරේ පච්චුප්පන්නේන යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. ඒ ඒ ආරම්මණයක් ආරම්මණයක් පාසාම නුවණින් දකින්න කියනවා. ඒ නුවණින් දකින එකම තමයි විදර්ශනාව කියලා කියන්නේ. ඒතර නුවණින් දකින්නේ කුමක්ද? භව පැවැත්ම. නැත්නම් නාම රූප ධර්මයන්ගේ පැවැත්ම. ඒ කියන්නේ විදර්ශනාව කියලා කියන්නේ. ඉතින් ඒක හැම ආරම්මණයක් පාසාම කරන්න ඕන. එතකොට තමයි වැටහෙන්නේ. ඒක මග හැරුණොත් විදර්ශනාව නැති වෙනවා. ඒතර විදර්ශනාව නැති වෙනකොට අනුලෝමික කන්ති කියන මාර්ග ඥානය ඇති වෙන්නේ නැහැ. අනුලෝමික කන්ති කියන මාර්ග ඥානය ඇති නොවනකොට සම්මත්ත නියාම කියන ඒ මොහොතේ විපාක දෙන මාර්ගඵල සිත් පහළ වෙන්නේ නැහැ. එහෙම වුණාම ආරාසෝ ආසවක්කය නිවනින් දුරවන පිරිසක් බවට පත් වෙනවා කියලා කියනවා. එහෙනම් මේක විදර්ශනාව කියන එක දැන් පැයක් නැත්නම් දවසට පැයක් පැය භාගයක් කුඩා මොහොතක් විතරක් භාවනා කරනවා නම් එහෙම භාවනා කරලා සසරෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. දැන් එහෙම කරන්න පුළුවන් දැන් තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා ලෝකයේ තුල පුද්ගල කොටස් හතරක් ඉන්නවා කියලා. උද්ඝටිතඤ්ඤෝ, විපචිතඤ්ඤෝ, ඤෙය්‍යෝ, පදපරමෝ කියලා. දැන් උද්ඝටිතඤ්ඤෝ කියලා කියන්නේ තීක්ෂණ ප්‍රඥාව තියෙන අය. ඒකුල්ල සරියුත් මුගලන් වගේ අය, අර බාහ්‍ය දාරුචීරිය වගේ තෙරුන් වහන්සේලා එක දහම් පදයකින් සියල්ල අවබෝධ වෙනවා. ඒතර ඔය අතු නිකමට හිතන්න එක දහම් පදයකින් කොහොමද කෙනෙකුට ওই තරම් දීර්ඝ විදර්ශනා ඥානයක් ඇති වුනේ? අන්න අර හුරුව. ඒ කියන්නේ මේට පූර්ව භව තුල හුරු කරලා තියෙනවා. ඒ නිසා මේක ඇහෙනකොට දැන් ඔය නැත්තන මොනරෙක් කෑ ගහන ඇහුනොත් පුළුවන් ද හඳුන ගන්න. බෙර සද්දයක් ඇහුනොත් කලින් අහලා තියෙනව නම් පුළුවන්. පුළුවන් හඳුන ගන්න. ඒතර ඒ වගේ තමයි මේකත්. දැන් කලින් මේක අහලා තියෙනවා නම් අර හඬ ඇහෙනකොටම මේක තමයි කියලා අවබෝධ වෙනවා. ඒ සසර හුරුව. ඉතින් මේ භවයේ එහෙම නොවෙනවා නම් ඒ හේතුව තමයි හුරු කරලා නැහැ ගැමුරින්. ඒකයි. දන් දීලා තියනවා, සිල් ආරක්ෂා කරලා තියනවා, වෙනත් කුසල් කරලා තියනවා, විදර්ශනාමය කුසලය කරලා නැහැ. ඒ නිසා තමයි ඒ අඩුපාඩුව සිදු වුනේ. එක එකක්. ඊට පස්සේ උද්ගිටතඤ්ඤෝ විපචිතඤ්ඤෝ කියන්නේ යම්කිසි ගාථා පාඨයක් හෝ දහම් පාඨයක් දේශනා කරලා ඒක විග්‍රහ කරගෙන යනකොට ධර්මය අවබෝධ වෙනවා. ඒක හරියට අර කොණ්ඩඤ්ඤ වගේ තෙරුන් වහන්සේලාට දැන් කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේට අර සූත්‍ර දේශනාව විග්‍රහ කරලා අවසන් වෙනකොට තමයි සෝවාන් මාර්ගඵලයේ එළඹුණේ. ඒ කියන්නේ අර මාර්ගයක් යම්කිසි ධර්මයක් විග්‍රහ කරගෙන ගියාට පස්සේ ධර්මය අවබෝධ වෙනවා නම් ඒ ඇත්තෝ ඤෙය්‍යෝ කියලා කියනවා. උද්ගිටිතඤ්ඤෝ, අවිපචිතඤ්ඤෝ කියලා කියනවා. ඊට පස්සේ ඤෙය්‍ය කියලා කියනවා මේ ධර්මය හොඳට ඉගෙනගෙන බොහෝ කාලයක් සමත විදර්ශනාවන් වඩලා අවුරුදු ගණන් සමහරලාවට අමාරුවෙන් ධර්මය අවබෝධ කරගන්න ඇත්තෝ අයිති වෙනවා ඤෙය්‍ය කියන කොටාසයට. අනෙත් ඇත්ත පදපරම කියන්නේ මේ භවයේ කොතෙක් උත්සාහ ගත්තත් මාර්ගඵල නිවන් අවබෝධ කරන්න බැරියයි. එක්වර කර්මාන්තරයෙන් ක්ලේශාන්තරයෙන් හෝ වැහිලා ගියපෝ ඒ කියන්නේ අහේතුක ද්වි හේතුක ප්‍රතිසන්දි ලැබපු අය ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් වුණත් එයා පංචානන්තාරය ආදී පාප කර්මයක් කරලා තියෙනවා නම් එයාටත් මේ භවයේ ධර්මය අවබෝධ කරගන්න බෑ. එයාට කියන පදපර්ම කියලා. ඉතින් දැන් උද්ගටිතඤ්ඤෝ විපචිතඤ්ඤෝ කියන අය අඩුයි. එහෙනම් තේරෙන්නේ නැහැ. නමුත් ගොඩක් අයිති වෙන්නේ ඤෙය්‍ය සහ පදපර්ම කියන කොටසට. ඒ කියන්නේ ඤෙය්‍ය කියලා කියන්නේ බොහෝ කාලයක් හුරු කරලා මේක විදර්ශනා වඩලා අවබෝධ කරන්න පුළුවන් ඇතු තමයි දැන් ඉන්නේ. ඉතින් එහෙනම් අපි කරන්න ඕන අපි මොන පුද්ගලයෙක්ද කියලා හොයන්න යන එක නෙවෙයි. මේ කරන්න තියෙන්නේ මාර්ගය හොඳට දැනගෙන විදර්ශනා මාර්ගය හොඳට ඉගෙනගෙන හොඳට ඒක දියුණු කරන්න ඕන. එතකොට අපිට මේ භවයේ පූර්ව භවයන් තුල ටිකක් හරි වරලා තියෙනවා නම් අපි ඤෙය්‍ය පුද්ගලයෙක් හරියට හැටි කොහොම හරි අපිට සුදුසු ආකාරයෙන් ඒ විදර්ශනා ඥානය පහළ වුණොත් මාර්ගඵල ලැබේ. එහෙම නොවුනොත් ඊළඟ භවය තුල තමන් අර උද්ඝටිතඤ්ඤු වගේ උපතින්ම මහා ප්‍රඥාවන්ත ඇත්තන් බවට ප්‍රතිසන්දීන් ලබනවා. එතකොට ඊටමත් ඉක්මනින් ඒ භවයන් තුල මේක දියුණු කරලා විදර්ශනාවන් වඩලා නිවන් දකින්න පුළුවන් වෙනවා. මම එකකින් අදහස් කළේ වෙන කිසි ක්‍රමයක් නැහැ නිවන් දකින්න. දැන් බොහෝ අය දැකලා තියෙන අපි ලේසි ක්‍රම නිවන් දකින්න. එහෙම ක්‍රම නැහැ නිවන් දකින්න. දැන් දන් දීලා සිල් ආරක්ෂා කරලා මේ එහෙම ලේසියෙම නිවන් දකින්න බෑ කාටවත්. ඒ කියන්නේ එහෙම දන් දීලා සිල් ආරක්ෂා කරලා වෙනත් කොයිතරම් කුසල් කරලා වෙහෙර විහාර ඉදි කරලා දාන ආදී පුණ්‍ය ධර්මයන් කරලා එහෙම කරා කියලා නිවන් දකින්න බෑ. නිවන් දකින්න බෑ කියලා කිව්වේ ඒක අදාළ නෑ කියන එක නෙවෙයි ඒවා අවශ්‍ය නැහැ කියන එක මේක තේරුම් ගන්න වරදවා තේරුම් ගන්න. මේවා ඕන හැබැයි එක පැත්තකින් උපනිශ්‍රේ වෙනවා. අපි එක මීට කලින් කියලා දීලා තියෙනවා භවයන් තුල ද්වි හේතුක ත්‍රි හේතුක ආදී උසස් ජීවිත ලබන්න උපකාර වෙනවා මේ දන් දීම ආදී කුසල ධර්ම. හැබැයි නිවන් දකින්න උපකාර වෙන්නේ දන් දීමවත් සිල් ආරක්ෂා කිරීමවත් නෙවෙයි. විදර්ශනා වැඩිම තමයි උපකාර වෙන්නේ. ඉතින් ඒක පැහැදිලි දැන් මතකයි නේද? ලෝසක තෙරුන් වහන්සේට මේ දන් දීලා අමුතු කුසලයක් තිබුණේ නැහනේ. මොකද දෙන්න දීපු දානෙත් නැති කළා. එහෙනම් යාර කවදාකවත් නිවන් දකින්න බෑනේ. එයා රහතන් වහන්සේට පූජා කරන්න දුන්නු දානයක් එයා ගින ගොඩකට දැම්මා. ඒ නිසා නිරියෙත් ඉපදිලා උපදින උපදින භවයන් තුල මේ කුසගින්නේ ඉපදිලා රහත් වෙන භවය තුලත් කියලා කවදාකවත් කුසගින්නේ පිරෙන ආහාරයක් ලැබුණ නැහැ කියනවා. නමුත් රහත් වුණා නේද? ඒ රහත්ුනේ කවරක් නිසාද? උන්වහන්සේ ඊට අදාළ විදර්ශනා ඥානෙ හුරු කරලා තිබුණු නිසා. එහෙනම් විදර්ශනාව තමයි නිවනට උපනිශ්‍රේ වෙන්නේ ඒකාන්ත වශයෙන්. ඉතින් එහෙනම් අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ විදර්ශනාව හැටියට උගන්වන්නේ 아무තු දෙයක් නෙවෙයි මේ ලෝක පැවැත්ම. නාම රූප ධර්මයන්ගේ ස්වභාවය. ඉතින් එතකොට අපිට මේ නාම රූප ධර්ම ගැන ඉගෙනගෙන ඒ නාම රූප ධර්මයන් පිළිබඳව මේ ආත්ම දෘෂ්ටිය නිතරම ඇති වෙනවා අපි සිදු කරන ක්‍රියාකාරීත්වයන් ඔස්සේ එතන ධර්මතාවය දැක්කේ නැත්තම් එතන සිදුවුනේ කෘත්‍යයක් කියලා හඳුනගන්න බැරි වුණොත් අපි එතනදී මුලා වෙනවා පැහැදිලි එතන මුලා වෙලා තියෙන්නේ ඒතර සිදුවුනේ කෘත්‍ය ධර්මයක් කියලා හඳුන ගන්නවා නම් එතන තියෙන විදර්ශනා ඥානය. ඉතින් ওই විදිහට තමන් ගැඹුරට ගැඹුරට හුරු කරනකොට නාම ධර්මයන්ගේ රූප ධර්මයන්ගේ ලක්ෂණයන් Tamanට තේරෙන්න පටන් ගන්නවා. ඒ ඔස්සේ තණ්හාව දුරු වෙනවා, අවිද්‍යාව දුරු වෙනවා, මාර්ගඵල අවබෝධ වෙනවා. ඉතින් ඒ නිසා මේ කෘත්‍ය ගණය කියන එක අපි දුරු කරන්න උත්සාහයක් දරන්න ඕන. ඊට පස්සේ තියෙනවා ආරම්මන ඝණය කියලා. දැන් ආරම්මන ඝණය කියලා කියන්නේ දැන් අපේ ඉපදුණු දවසේ ඉඳලා මරණාසන්න මොහොත දක්වාම කොයිතරම් ආරම්මන ගන්නවද? ඒ කියන්නේ දැන් අපේ సంతානය තුල සිත් පහළ වෙනකොට මේ ආරම්මණයක් පාසාම සිත් හට ගන්නවා. එතකොට දැන් එකම ආරම්මණය වුණත් නොඑක් ආකාරයන්ගෙන් ගන්නවා අපි. ඒ කියන්නේ දැන් ඔය ඇත්තෝ මෙතන ආපු වෙලාව ඉඳලා මේ මල් පෝච්චිය දකිනවා. නේ? එතකොට මේක දිහාම පැයක් බලාගෙන හිටියොත් එකම චක්කු විඤ්ඤාණයක් උපදින්නේ නැහැ. මේ එකම ආරම්මණය උපනිශ්‍රය කරගෙන කෝටි ගාණක් පහළ වෙනවා සිත්. එතකොට ඒ පහළ වෙනකොට දැන් සිත් වශයෙන් නම් පහළ වෙන්නේ චක්කු විඥාන සිතක්මයි. නමුත් ඒ ඔස්සේ පහළ වෙන කුසල් අකුසල් ධර්ම කුසලයක් පහළ වෙන්නත් පුළුවන් අකුසලයක් පහළ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් මේක දිහා බලලා සා හොඳයි ලස්සනයි මෙතෙන්ද ගැලපෙනවා කියලා සිතක් පහළ වෙච්ච ගමන් එතන ලෝභ මූලික ජවන් සිත් පෙලක් ගමන් කරන්නේ. එතකොට ඒ ආරම්මණය ගැන අකුසල් සිත් පෙලක්. ඒතර මේකත් මේක දිහා බල මෙතන තියෙන පටවියාදී ධාතු කොටස් ටිකක් මේකේ මේ වර්ණයේ හැටියට තියෙන වර්ණ රූපය මේකේ තද ගතියට අහු වෙන්නේ මේකේ පටවි කොටස. ওই විදිහට දකිනවා නම් එතන ඇති වෙන්නේ කුසල් සිතක්. ඒතර එකම කුසල් සිත ආකාර දහස් ගානකින් පහළ වෙන්න පුළුවන්. එකම කෙනාට උනත්. ඒ කියන්නේ අපි ඉගෙනගෙන ඉත දැන් මෙතන මේ බුදුරජාණන් වහන්සේගේ රූපයක් තියෙනවා. ඒතර ඕක දකිනකොට දැන් අපේ ශ්‍රද්ධාව හැම වෙලේම එකම ආකාරයකින්ද තියෙන්නේ නෑ. ඒතර සමහරට මෙතෙන් එනකොට හොඳට ශ්‍රද්ධාවෙන් ඉන්න පුළුවන්. ඒතකොට මේ රූපේ දකින්නකොට ඇති වෙන්නේ අන්න ඒ ශ්‍රද්ධාවේ බලවත්ව තියෙන නිසා ඇතිවන කුසල්සිත එකක්. අපි ඥාන සංපයුක්ත අසංකාරකම සිත. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට තමන් මේ ධර්මය අහන්න අහන්න ප්‍රඥාවක් දියුණු වෙනවා. එතකොට මේ රූපේ දිහා බලනකොට ඇති කර ගන්න අදහස ඊට වඩා වෙනත් අදහස. ඒකට පහළ වෙන කුසල් සිත අරකට වඩා වෙනස්. ඉතින් මේ විදිහට මේ ආරම්මණයක් පාසාම මේ කුසල් පැත්ත ගැන කතා කරේ. තවත් අපි සාමාන්‍ය ජීවිතයේදී මේ චක්කු ద్వාරයට නැත්නම් චක්කු ප්‍රසාදයට කොයිතරම් රූප ප්‍රමාණයක් අරමුණු මේ දකින්න දේවල්. අහන දේවල් නිසා සෝතාරම්මන නැත්නම් මේ සෝත ප්‍රසාදයට සද්දාරම්මන හැටියට නාසයට ගහනාරම්මන නැත්නම් මේ ගන්ධාරම්මන හැටියට. ඊට පස්සේ රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන හැටියට කොයිතරම් ආරම්මන ප්‍රමාණයක් ගැටෙනවද? ඒතර මේ ගැටෙන ගැටෙන ආරම්මණයක් පාසාම සිත් පහළ වෙනවා. ඒ සිත් ගානේ රූප પરම්පරාවක් හට ගන්නවා. ඉතින් මෙන්න මේක දකින්න නැතිව අපි කියනවා අපි මේ වගේ රූපයක් දැක්කද? මේ වගේ තැනක මේ වගේ දෙයක් තිබුණා. මෙහෙම දෙයක් ඇසුවා කියලා අපි සමහරට මතක් කරනවා, සාකච්ඡා කරනවා. ඒකෙන් නැවත නැවත සිතින් සිහිපත් කරන. අන්න ආරම්මණය තුල මුලා බවටපත් වෙලා. ආරම්මණයක් හැටියට ග්‍රහණය කරගෙන නැහැ. ඒක යම්කිසි වස්තුවක් හැටියට, රූපයක් හැටියට ග්‍රහණය කරගෙන තිනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ ඇති වෙන මුලා බවට අපි කියනවා මේ ආරම්මන ඝණය කියලා කියනවා. ඉතින් මෙන්න මේ සමූහ ඝණය, සන්තති ඝණය, කෘත්‍ය ඝණය, ආරම්මන ඝණය කියන ඝන හතරින් සම්පූර්ණයෙන්ම ලෝකේ යථා ස්වභාවය වහලා දාලා තියෙන්නේ. ඒ නිසා මේක ඝන හතර ඉක්මවා මේක විනිවිද දැක්කොත් තමයි මේ නාම රූප ධර්මයන්ගේ මේ ස්වභාවය Tamanට නුවණින් දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ සඳහා තමයි තථාගතයන් වහන්සේ මේ විදර්ශනාව උගන්වන්නේ. ඉතින් එතකොට Tamanට කිසි දෙයක් ලෝකය තුල නාම රූප ධර්ම වලට එහා යමක් පවතිනවා කියන හැඟීමක් එන්න පුළුවන්කමක් නැහැ. එහෙම ආවොත් එතන හරියට යාට විදර්ශනාව වැඩිලා නැහැ. මොකද ඔයත් නුවණින් බැලුවොත් මේ විදර්ශනාව උපදවාගෙන විදර්ශනා ඥානය තුලින් එහෙම ලෝකයේ තුල අමුතුවේ මුකුත් අපිට පේන දෙයක් නැහැ. එක්ක රූප ධර්ම එහෙම නැත්නම් නාම ධර්ම එපමණයි තියෙන. ඒක මනුෂ්‍ය ලෝකයක්, දිව්‍ය ලෝකයක්, බ්‍රහ්ම ලෝක, සතර අපාය කියන මේ හැම ලෝක ධාතුවක් තුළම තියෙන්නේ මේ පමණයි. ඒතර දෙවියෝ හැටියට පහළ වුණේ නාම රූප. බ්‍රහ්මයෝ හැටියට පහළ වුණේ නාම රූප. තිරිසන් සත්වයෝ හැටියට පහළ වුණේ නාම රූප. මිනිස්සු හැටියට පහළ වෙන්නේ නාම රූප. ඒතර ගස් කොළන් හැටියට පහළ වෙන්නේ රූප ධර්ම. ඒතර මෙපමණයි ලෝකයේ තුල තියෙන්නේ. ඒතර භාවයක් හැටියට සත්වයක් හැටියට මේ પરම්පරාව තුල අපි මුලාවටපත් උනේ මේ දේවල් වලටමයි. අපි තුල ආසාවක් ඇති වෙන එක්කෝ මං මිනිස්සෙක් වෙන්න ඕන. එක්කෝ දෙවියෙක්, බ්‍රහ්මයෙක්, එක්ක මීට වඩා හොඳ තැනක උපදින්න ඕන. එහෙම හිතෙනවා. ඉතින් ওই විදිහට ඇති වෙන්නේ මේ මුලාභව හේතු කොටගෙන. ඒතර භවයේ යථා ස්වභාවය නුවණින් දකින්න නැති නිසා. ඒතර තමන් මේ પરමත්ත ධර්මතා ගැන හරියට දැක්කොත් අපි අතීතයේ අපේ කල්පනා කරොත් මං පූර්ව භවයන් තුල දෙවියෙක් හැටියට හරි බ්‍රහ්මයෙක් හැටියට හරි සත්වයෙක් හැටියට හරි ඉපදිලා හිටියා කියලා ඔයත්තන්ට සම්මර්ෂණය කරන්න තියෙන්නේ ඒත් නාම රූප. ඒතර මම නෙවෙයි. ඒතර අන්න අතීතයේ සම්බන්ධව Tamanට තියෙන දෘෂ්ටි දුරු වෙනවා. වර්තමානය ගැනත් එහෙම හිතන්න ඕන. ඒතර වර්තමානයේ තුල Taman යමක් දකිනවා නම් Taman යමක් සිහිපත් කරනවා නම් මේ හැම තැනක් තුලම තියෙන්නේ මේ නාම රූප වශයෙන් පවතින දෙයක් තියෙන්නේ. ඒතර අනාගතයේ කැමැත්තක් තියෙනවා නම් භවයේ ප්‍රතිසන්දිය ලබන්න. ඒතර අන්න ඒතර බලන්න දැන් අපි මේක නාම රූප ධර්මයක් හැටියට දැක්කොත් මේ මේ මොහොත තුල. ඒතර ඊළඟ භවයේ තුල ආයේ දෙවියෙක් හැටියට, මිනිසෙක් හැටියට, හරි බ්‍රහ්මයෙක් හැටියට, හරි සත්වයෙක් හැටියට හරි උපදින්න ඕන කියන අදහසක් එනවද? එන්නේ එහෙම. දැන් දැක්කොත් මේක නාම රූප ධර්ම ටිකක් කියලා. ඒතර අතීතයේ හටගෙන නිරුද්ධ වුණේ නාම රූපයක් නම් මේ මොහොතේ පවතින්නේ නාම රූප ධර්ම ටිකක් නම් අනාගතයේ පහළ වෙන්නේ නාම රූප ධර්මයක් නම් එහෙනම් Tamanට හිතක් පහළ වෙන්නේ එහෙනම් අනාගතය පිළිබඳව. නැත්තම් මේ නූපන් ස්කන්ධයන් ගැන තමා සම්බන්ධව එක්කෝ මං අති අනාගතය තුල දෙවියෙක් බ්‍රහ්මයෙක් නැත්නම් මීට වඩා සෝපත් තැනක උපදින්න ඕන කියන අදහස එන්නේ නැහැ. තමන් නාම රූප ධර්මයක් හැටියට සම්මර්ෂණය කළා නම්. ඇයි? එයා දන්නා අතීතයේ එසේනම් අනාගතයේ තුලත් පහළ වෙන්නේ මේ නාම රූප ධර්මයන්ම. එතකොට නාම රූප ධර්ම තුල සැපයක් නැහැ. එතකොට අපි නාම රූප ධර්ම ගැන ඉගෙන ගත්තම ස්කන්ධ පංචකයනේ. එතකොට ස්කන්ධ පංචකය තුල සැපයක් නැහැ. තියෙන්නේ දුකක් පමණයි. ඒතර සැපයක් නැහැ කියනකොට ඒකෙන් කියන්නේ සම්පූර්ණයෙන්ම සැපයක් නැහැ කියලා. මොකද බුදුහාඳුර පනවනවානේ ආස්වාදයක් තියෙනවා ආදීනමයක් තියෙනවා නිස්සරණයක් තියෙනවා. ආස්වාදය කිව්වේ ඒකේ තියෙන සුවල්ප ස්වභාවය. නමුත් ආදීනමය තමයි බහුල. එතකොට අනිත් එක තමයි නාම රූප ධර්මයන්ගේ තියෙන ශූන්‍ය ස්වභාවය, හිස් බව. අපි නුවණින් දැකගත්තාම අපිට නැවත නැවත භවයක් අවශ්‍යයි කියන හිතක් පහළ වෙන්නේ නැහැ. ඇයි මේක බොහොම හිස් දෙයක්, ශූන්‍ය දෙයක්. දැන් ඒකනේ තථාගතයන් වහන්සේ දේශනා කළේ දැන් අපේ අතීතයේ තුල වෙහසුණා. වර්තමානයේ තුල අපි යමකට වෙහෙසෙනවා නම් අපි වර්තමානයේ තුල වෙහෙසෙන්නේ අතීතයේ උපදවාගත්ත දේවල්ම නැවත නැවත උපද්දවා ගන්නමයි. ඒක භවයෙන් වෙහිලා තියෙන්නේ. කියන්නේ දැන් සාමාන්‍ය ලෝකයක් තුල දැන් හැම කාලයකම අපි මිනිස්සෙක් හැටියට ඉපදුනා නම් පොදු වෙච්ච දේවල් ටිකක් තියෙනවානේ. තමයි ලස්සනට ජීවත් වෙන්න ඕන, රැකියාවක් කරන්න ඕන, ඉගෙන ගන්න ඕන, හොඳ ගෙයක් දොරක් හදා ගන්න ඕන, යාන වාහන ගන්න ඕන, විවාහයක් කර ගන්න ඕන, දරුවෝ හදන්න ඕන. ওই විදිහට ටිකක් තියෙනවානේ. අපි කැමති වෙන දේවල් ටිකක් තියෙනවානේ. ඒතර මේ කැමති වෙන දේවල් අතීතයේ මේ විදිහටම අපි කැමැත්තක් තිබුණා. එතකොට තථාගතයන් වහන්සේ පනවපු දෙයක් තමයි ආසාව කියන එක තණ්හාව කියන එක අසවල් කාලේ අඩුව පැවතුනා කියලා කාලයක් පනවන්න බෑ කියලා කියනවා. දැන් ඔය ඇත්තන කියන්නේ බෑ අතීතයේ මගේ ආසාව අඩුයි, දැන් වැඩි, මේ දැන් අඩුයි එහෙම කියන්නත් බෑ. මොකද එහෙම අඩු වැඩි මේ ස්වභාවයක් දකින්න බෑ ඒකේ. මොකද තණ්හාව දැන් අර තණ්හාව කියන එක දැන් සංස්කෘතයේ කියන තණ්හාව කියන එක තරුණ වෙනවලු වයසට යන්න යන්නේ. දැන් කය දුබල වෙනවා තණ්හාව කියන එක තරුණ වෙනවා කියනවා. ඒක හරිනේ. දැන් මොකද ඒක ඒක ඒකින් කියන්නේ මේක එහෙම්මයි කියලා නෙවෙයි කියන්නේ මෙතන. එහෙම පනවන්න බෑ මේක. ඒතර මේට කල්ප කෝටි ගානකට අතීතයේ ඔය ඇත්තන්ට රූප දැකීම පිළිබඳ යම්කිසි ආසාවක් තිබුණා නම් මේ මොහොත වෙනකොටත් ඒක ඒ විදිහටම තියෙනවා. තණ්හාව කියන එක. එතකොට අනිත් දේවල් පිළිබඳවත් එහෙමමයි. ඒක නැති වෙන්නේ නැහැ. ඒක නැති වෙන්නේ දැන් කොච්චර දන් දුන්නත් තණ්හාව දුරු වෙන්නේ නැහැ. සමහර තණ්හාව දුරු වෙනවා දුන්න වස්තුව ගැන. නමුත් ආයෙත් බලාපොරොත්තුවක් ඇති වෙනවා නේද ඊට පස්සේ. මොකද ඒ දුන්න දාණය නිසා යම්කිසි විපාකයක් ලැබෙනවා නම් ඒ විපාකයේ තුල තමන්ට මහත් මහත් වස්තු ලැබෙනකොට තණ්හාව තව තව වැඩි වෙනවා. ඒකයි කිව්වේ මේ දන් දුන්නට තණ්හාව දුරු වෙන්නේ නැහැ කියලා. සිල් ආරක්ෂා කළාට තණ්හාව දුරු වෙන්නේ නැහැ. එහෙනම් තණ්හාව දුරු වෙන්න නම් මේ પરමාර්ථ ධර්මය ගැන නුවණින් දකින්න ඕන. ඒක දැක්කොත් අමුතුවෙන් ආය දුරු කරන්න අවශ්‍ය නැහැ තණ්හාව හැම දුරු වෙනවා. ඉතින් ඒ නිසා තේරුම් ගන්න ඕන කරන දේ තමයි මේක මුලා බවක් තියෙන්නේ මෙතන. මොකද අතීතයේ තුල අපි සිදු කරව හැමදේම වර්තමානයේ තුලත් ඒ විදිහටම සිදු කරන ආසාවල් හැටියට කැමැත්තක් හැටියට අපි කරන්න ඕනමයි කියලා අවශ්‍යමයි කියලා අපිට හිතෙනවා. ඒ තණ්හාවේ හැටි. ඊට පස්සේ ඊළඟ භවය තුලත් තමන් හුරු කරන්නේ ඒ දේවල් ආයෙත් මිනිසෙක් හැටියට ඉපදුනොත් මේවම තමයි ආයෙත් අපි එකතු කරන්නේ. ගෙවල් හදන්න, ඉගෙන ගන්න, රැකියා කරන්න, දරුවෝ හදන්න, විවාහ වෙන්න, ලස්සන ලස්සන දේවල් අඳින්න, පළඳින්න, කන්න බොන්න, යන්න, ලස්සන දේවල් දකින්න, ඔය ආසාව. එතකොට ওই විදිහට ඕකේ කෙලවරක් වෙන්නේ. ඒකම එක හිස් කියලා කිව්වේ ශූන්‍යයි. ඒතර ඔය අතරේ Tamanට තව කොච්චර විපත් පීඩා ඇති වෙනවා. දන්න ඒ ටික තමයි අර කාරණා 40කින් අපි එදා පාලියෙන් විතරක් මතක් කරේ. අන්නේ කාරණා 40 තුලින් වඩන්න කීවේ ඒ දුක්ඛිත ස්වභාවය. ඒකේ තියෙන අනිත්‍ය ස්වභාවය, දුක්ඛිත ස්වභාවය, අනාත්ම ස්වභාවය පෙන්වලා දෙන්නේ. එතකොට මෙන්න මේකයි භව පැවැත්ම කියලා කියන්නේ. එතකොට මේ ඔක්කොම දුක් ඇති වෙලා තියෙන්නේ අර නාම රූප ධර්මයන් විශේෂයි සත්පුද්ගල භාවයක් ඇති කරගෙන ආත්ම දෘෂ්ටියෙන් ඒක ග්‍රහණය කරගෙන හිටපු නිසා. ඉතින් මෙන්න මේකයි විදර්ශනාව කියලා කියන්නේ. ඉතින් මේකයි අපි හුරු කරන්න ඕන, වඩන්න ඕන කරන්නේ. ඉතින් මේකේ සමහරට මිනිස්සු කැමති වුණ ලස්සන දේවල් නැහැ නේ. ඒ කියන්නේ දැන් මේවා තුල ලස්සන දේවල් නැහැ මිනිස්සු කැමති වෙන. ලස්සන වචන නැහැ. නමුත් යථා පැවැත්ම මේ තුල විග්‍රහ කරලා තියෙනවා. අපි අපිට උරුම වෙච්ච අපිට සසරේ භවයෙන් භවයට යනකොට සැබවින්ම ලැබෙන දේ තමයි මේ තථාගතයන් වහන්සේ පෙන්වලා දෙන්නේ. ඉතින් එහෙනම් දැන් මේකෙන් යමෙක් මිදුනොත් එයාට කවදාකවත් ආය මේ වගේ ආත්ම භාවයක් නැත්නම් මේ වගේ දුක් ස්කන්ධයන් ලැබෙන්නේ නැති වෙනවා. ඉතින් ඒ නිසා අපි උත්සාහයක් දැරිය යුත්තේ නැවත ස්කන්ධයන් නොලබන ස්වභාවයට පත් වෙන්න. ඉතින් විදර්ශනාව හැටියට බුදුහාඳුරු හුරු කරන්න කීවේ අන්න ඒ දේ. ඉතින් එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් නිවන් දැක්කට පස්සේ දැන් මේ ඔක්කොමත් කරලා නිවන් දැක්කා කියමුකෝ. ඒතර දැන් එතනින් පස්සේ නැවත උපතක් නැහැ. දැන් සමහරු ඒකටත් කැමති නැහැ. ඒ කියන්නේ නැවත උපතක් නැත්තම් ඒත් අපරාධ කියලා හිතෙන අයත් ඉන්නවා. මොකද ඒ තරමට ආත්ම දෘෂ්ටියක් තියෙන භවයට ඇලිලා ඉන්නේ තරමටම. ඉතින් හේතුව තමයි අර හැමදාම සිදු කරලා බොහෝ කාලයක් හුරු කරලා තියෙන දේ Tamanට කරදරයක් හැටියට වැටහෙන්නේ නේ. දැන් මෙහෙම හිතන්න දැන් හැමදාම උදේම නැගිටලා දත් ටික මැදලා මූණ හොදලා ඇඳුම් අන්දවලා වැසිකිළ කැසිකිළ එකතු කරගෙන ගිහිල්ලා තව කවලා පොවලා නොයෙකුත් දේවල් කරනවා මේ ශරීරයට. දැන් ඕක අපි හැමදාම පුරුද්දක් හැටියට කරන හින්දා මේක කරන්න ඕනම දෙයක් හැටියට නේද හිතෙන්නේ. කරදරයක් නෑ වගේනේ. නමුත් අපිට වෙන කෙනෙක් ওই විදිහට කරන්න වුණොත් දැන් ඉතින් අම්මා තාත්තා හරි කවුරු හරි අසරේ වෙලා ඉන්නවා. අපිට ওই දේ හැමදේම යාට කරන්න උදේ නැගිට්ටවලා කන්න බොන්න දීලා ඇසිකල කැසිල එකතු කරන් ගිහිල්ලා මූණු හොදවලා ඇඳුම් අඳවලා කරන්න ගියොත් මොකද එක දවසෙන් දෙකෙන් එපා වෙනවනේ. ඒතර මේ තමා ඒ දේම නෙමෙයි මේ තමන්ට තමන් ඒ සලකන දේ කරගන්නේ. තමන්ට කරගන්නේ. ඒ දේමයි. එතකොට අන්න අපිට ඒක හරදරයක් කියලා හිතෙන්නේ නැහැ හේතුව තමයි හැමදාම කරන නිසා ඒක අන්න දුක්ඛේ සුඛ සංඥා අන්න මුලා බව. ඉතින් ඒ නිසා හොඳට තේරුම් ගන්න. මේක තම මේ අපි මේ පැහැදිලි කරන දෙන දෙයට වඩා ඔය ඇත්ත නුවණින් තේරුම් ගන්න උත්සාහ දරන්න ඕන. ඒක මග පෙන්වීමක් විතරයි මේ හැමතැනින්ම කරන්නේ. ඉතින් ඒ නිසා අදත් මීට වඩා අපිට කාලයක් නැහැ. ඉතින් මේ විදර්ශනාව ගැන මේ ඝන හතර පිළිබඳව කෙටියෙන් සිහිපත් කර. ඉතින් මේ පිළිබඳව තවත් පොත්පත් කියලා හොඳට ඉගෙනගෙන මේ ඝන සංඥාවන් දුරු කරලා නාම රූප ධර්ම ගැන මන අවබෝධයක් ඇති කරගෙන මේ සියලු භවයන් ඉක්මවා යෑම පිණිසම උත්සාහ දරන් ඒ සඳහා මේ උතුම් ධර්මයන් මේ හැම දිනාටම උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි අද දවසේත් ඊ타මත්ම වැදගත් දහම් කාරණා ඊ타මත්ම निराවුල් සරල ආකාරයට අපට පහදා දුන් පූජ්‍යපාද ඉඟුරුවත්තේ ධම්මගවීෂී ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාර පූර්වක ස්තුතිය ගෞරවය ප්‍රණාමය පුද කර සිටිනවා. අපි යළිත් ලබන සතියේ සුපුරුදු වේලාවට හමු වනතුරු ඔබ සැමගින් සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.